ශ්‍රද්ධා සම්පන්න පින්වත්නි ප්‍රියංගේ වෙන්නේ මේ දුකකින් ප්‍රවේශිතන මේ පින්වත් අයගේ සිත තුළ පවස්නා වූ ඒ සෝතය ධර්ම දුරට හෝ අඩු කර දීම උදෙසා එන අභිලාෂයෙන් යුතුව අප මේ ධර්ම දේශනාව ඉදිරිපත් කරන ලබන්නේ එම ධර්ම දේශනාවේ අඩංගු වන කරුණු හොඳින් අසා සිතෙහි ධාරණය කරගෙන නැවත නැවත ඒ ගැන සිහිපත් කිරීම තුළින් සමාගයේ සිත තුළ ජනිත වී ඇති එම ශෝක සංతాපයන් කුණී කර ගැනීමට හෝ නැති කර ගැනීමට හැකියකම ලැබෙන නිසා මෙම ධර්මයේ හොඳින් අහන්න සිත්ලා දරා ගන්න නැවත නැවත මෙනෙහි කොට ඒ අනුව පිළිපදින්නේ කියලා පළමුවෙන්ම අප සිතා සිටින්නේ මේ ලෝකයේ බොහෝ සත්වයෝ සමාජ දුකක් ඇති වෙන යම් කිසි කරුණකට තම මූණ පාන්නට සිදු වුවාට පසුව හිත මැදහත් තබාගෙන හොඳින් සිටීමට හැකියකම තිබෙද්දී ඒ නොදක්කම නිසාම බොහෝ දුකකට අතිශයින් මානසික පීඩාවකට පත් වෙනවා. බුදුරජාණන් වහන්සේ ඒ බව ප්‍රකාශ කොට වදාළා තිබෙනවා. ඉද වික්‍රේ අස්සතවා පුතුජනෝ දුක්ඛාය වේදනාය පුට්ඨෝ සමානෝ සෝචති කිලමතේ පරිදේවතේ උරක්කාලින් කන්දසේ සම්මෝහන් ආපජ්ජති සස් පටිඝානුසයෝ අනුශේති කියලා. මේක චතක්‍රිය සූත්‍රයක් වෙන ඒ සූත්‍රයේ දැක්කන පාඩයක්. ඒකේදී අදහස මේකයි මෙම ලෝකයේ අක්ෂතව පුදුජනෝ බහුශ්‍රත නෝ පුත්තජන අය. දුක්ඛාය වේදනාය පුත්තෝ සමානෝ දුකක් ඇති කර දෙන යම් කෙසේ කරුණක් එළඹියාට පසුව සෝචති කිලමතේ ශෝක කරනවා වෙහසට පත් වෙනවා. පරිදේවති පරිදේවනා කරනවා. උරත්තානින් කන්දතේ පපේ අත්ල දසා ගන්නවා. සම්මෝහන්නා පජ්ජති මුලාවට පත් වෙනවා. තස්ස පටිඝානසය අනුසේති ඔහුට පටිඝ අනුසය දලන්නට පටන් ගන්නවා. එතවස්සෙන් මේ ආකාරයෙන් අපි අතීත සංසාරයේදී අත්දකින්න ලද දුක් ඒ තුළින් හලනද කඳුළු මෙතකේ කියා කියන්නට බෑ අසීමිතයි අපරිමිතයි. බුදුජානන් වහන්සේ අනුමතව සංගත දේශනාවලදී ප්‍රකාශ කොට වදාළා තිබෙනවා. එකම දරුවෙකු මැරී යාම නිසා එක්මවක විසින් හඬන ලද කඳුළු එකතු කළා නම් මහණෙන් මෙම මහා සාගරයේ ජලයට වඩා ඒ කඳුළු වැඩි කියලා. එලෙසින්ම තම ස්වාමි පුරුෂයා මිය යාම නිසා භාවයාවක් විසින් හඳුනන ලද කඳුළු ප්‍රමාණය එකතු කළා නම් ඒත් ඒ සාගර ජලය ඉක්මවා යනවා. සමාගයේ සොයුරුසෝරයන් දෙමාපියන් ආදී හිත මිත්‍රාදීන් මියාම නිසා හඳුනන ලද වගුරුන ලද කඳුළු ප්‍රමාණයත් මෙලෙසින්ම මහා සාගරයේ ජලයට වඩා අධිකයි. මේ ඇයිද කල්පනා කරන්නට පුළුවන් හිතන්නට පුළුවන් මහා සාගරයේ ජලය කොපමණ තිබෙනවද ඒ ජලයට වඩා අධික වන ආකාරයෙන් කඳුළු සනන්නට අප කොපමණනම් වාර ගානක් හඬන්නට ඇද්ද ශෝක කරන්නට ඇද්ද පසුගිය අතීත භවවලදී කියලා මේ සාවිශාල දුකක් අපි අනුභව කළා අදත් මේ දුකම අප අනුභව කරනවා මේ යථා මේ කරුණ හරියට නොදැක්කම නිසා මෙලෙසින් මේ ලෝක සත්‍යය තමාට මුහුණ දීමට සිදු එවැනි අනිෂ්ට ජීවිතයේ අනිෂ්ට පැති හමු වාට පසු ශෝක කරන්නේ දුක් වන්නේ නැවත නැවත ඒ ගැන සිහිපත් කරමින් සිහිපත් කරමින් දුකින් දුකම අනුභව කරන්නේ කුමක් නිසාද? ඇත්තෙන්ම ඒ දුක් වීම තුලින් ඔහුට සිදුවන අයහපත ඔවුන් නොදක්නා නිසා අනෙක් අතට ඒ දුක් වීම සම්පූර්ණයෙන්ම නිෂ්ඵල ක්‍රියාවක් බව අවබෝධ නොකරගත් නිසා ඊට සමතර තමාගේ මෝඩ බව නැත්නම් තමාගේ නොදැක්කම තමාම නොදන්නා නිසා මේ ආදී කරුණ නිසායි මේ ලෝකයේ සත්‍යෝ මේ ආකාරයෙන් එවැනි ජීවිතේ අනිෂ්ට පැතිවලට මුහුණ දෙන විට බලවත්යේ කම්පණයට පත්වන්නේ බලවත්යේ ශෝකකාණි. අද වශයෙන්ම ජීවිතය කියන්නේ එකම ආකාරයෙන් පවතින ධර්මයක් නෙවෙයි. අපිට ලාභත් වෙන ආයුෂින්ම ලාභත් වෙන අෂ්ටලෝකයේ අෂ්ටලෝක ධර්මයේ පැති කැරගෙනා දුකත් වෙනවා සැපත් වෙනවා නින්දාත් අසන්නට ලැබෙනා ඒ වගේම ප්‍රසංසාත් අසන්නට ලැබෙනා ප්‍රිය ප්‍රියම් හා එක්වෙන්නට ලැබෙනා ඒ වගේම ප්‍රියංගෙන් දෙන්නීමට සිදු වෙනවා මේක ලෝකයේ ස්වභාවය ඒ ජීවිතයේ අලාභ අපකීර්ති නින්දා ප්‍රශංසා ඒ වගේම ප්‍රේ විප්‍රයෝග වැනි අනිෂ්ට පැතිවලට මුහුණ පාන විට අපට සිත මැදහත් පවත්වා ගන්නට හැකියාවක් තිබෙනවා නම් ඒක උසස් භාවයක්. සාමාන්‍යයෙන් උගත්කමක් නැති ප්‍රඥාවක් නැති අස්සතවා පුදුජනෝ බෞස්සතනෝ පුත්‍රජනයන් විසින් එවැනි අවස්ථාවකට මුහුණ පෑවාට පසු අතිශයින්ම ශෝක කරන මානසික මෙසේ ශෝක කිරීම ඇත්තෙන්ම නිෂ්ඵල ක්‍රියාවක්. අතීතයේ සිදු දේවල් සිදුනා එක් බැලෙනවා එකමයි. ඒ දේ ගැන අප කොතෙක් දුක් වේ දුක් වේ හඬ හඬා වැළපි වැළපී කාලය ගත කළත් ඒ හැඳීමේ වැළපීමේ දුක් වීම කිසිසේත් මේකට පිළියමක් වන්නේ නැහැ. අපට සිදුව වලාප ගැන අප දුක් වෙනවා නම් අපට අසන්නට ලැබුණු නිന്ദා අපහාස අපකීර්ති ගැන සිත සිත අප දුක් වෙනවා නම් අපි හරිම මෝඩයන්. හේතුව ඒකට දැන් කරන්න දෙයක් නැහැ. සිදුවන දේ සිදුනා එපමණයි. ඒ සත්‍යය අප අවබෝධ කරගන්නට ඕන. අප නමින් මේ පරිරෝගී ඥාතීන් නැත්නම් සමාගයේ ළඟම මිත්‍රාදීන් මේ ගියාට පස්සෙ ශෝක කරනවා නම් ඒ ශෝක කිරීමෙන් ඇති පළක් නැහැ. කිසිම පළක් නැහැ. ඒ අප කොතෙක් ශෝක කළත් කොතෙක් හඬ හඬ අවුරුදු ගණන් ජීවත් වුවත් ඒ මියගේ කිසිම සත්‍යයක් ආපසු නැවත අප කරා පැමිණෙන්නේ නැහැ. මේ tie මේ ශෝක කිරීමේ ඇති මේ නිෂ්ඵල ක්‍රියාව නිෂ්ඵල භාවය ගැන අවබෝධයක් පළමුවෙන් ඇති කර ගැනීම ඉතාමත්ම අවශ්‍ය වෙනවා. ඊට අමතරව මේ ශෝක කිරීමෙන් සමාජ සිදුවන අයහපත, එයින් සිදුවන අනිෂ්ට විපාකයේ අවබෝධ කර ගන්නටත් ඕන. මෙසේ ශෝක කරන විට ඇත්ත වශයෙන්ම මානසික දුකක් සමාජට අත්දකින්නට සිදු වෙනවා. මේ මානසික දුක ඇති කරගන්නේ තමා තමා විසින්මයි. එම නිසා තමාගේ නොදැක්කම නිසා මානසික දුකක් ඇති කරන ඒ දුක් වීම ඇත්තෙන්ම මොඩකමක්. ඊට අමතරව මේ මානසික දුකට බඳුන් වීම නිසාම ශාරීරික දුකත් ලැබෙනවා. ඒ මානසික දුක් හා ශාරීරික දුක් නිසාම ශරීරයට නොයෙකුත් නිරෝග හැදෙන්නට පුළුවන් නැත්නම් තමාගේ ශරීර සෞඛ්‍යය ඒ ආකාරයෙන්ම පවත්වාගෙන යන්නට නොහැකිවන්නට පුළුවන්. ඒ ඒ මෙලොව වශයෙන් සිදුවන අනිෂ්ට විපාක වලට අමතරව මේත වශයෙන්ම ඒසේ දුක් වීම තුළින් ශෝක කිරීම තුළින් තමා අකුසල් රැස් කරගන්නවා. මේ ලෝකේ බොහෝ සත්‍යයන් දන්නේ නැහැ. ශෝක කරන විට විලාප කියන විට හඬන විට ඒ ගැන තැවි තැවි ගාලේ ගත කරන විට තමාගේ සිත තුළින් අකුසල විතක් ගලාගෙන යන බව ශෝක විලා ශෝක කිරීම ආදී කරන අවස්ථාවලදී ඇතිවන්නේ තමාගේ සිත තුළ පටික සම්ප්‍රයුතෝ සිත් පරම්පරාව ඒකයි පාඨයේදී බුදුරජාණන් වහන්සේ පෙන්වුම් කළේ තස්ස පටිඝානසය අනුසේති කියලා එසේ ශෝක කරන පුද්ගලයාගේ සිත තුළින් පටිඝ කියන අනුසේ ධර්මය ගලන්නට පටන් ගන්නයි කියන්නේ. අනුසේ ධර්මය කියන්නේ තමාගේ සිත තුළ තැම්පති ඕනෑම අවස්ථාවකදී මතුවේ හැකි ක්ලේශ ධර්ම. මේ පටිඝානසය මෙලෙසින් ගලාගෙන ගලාගෙන යන විට ඒ ගලා යන යාම සිදුවන්නේ නිකම්ම නෙවෙයි. අපවත් ඒ ජල ප්‍රවාහයට ගලා යාමට එකතු කර ගන්නවා ඒ ජල ප්‍රවාහය ගලාගෙන ගොස් නැසවන්නේ මහා සාගරයක සංසාර සාගරයක නැත්නම් මහා දුක්ඛ සාගරයක මෙසේ ශෝක කිරීම නිසා මෙසේ වැළපීම නිසා මෙසේ සංతాපයට පත් වීම නිසා ඇතිවෙන ඒ රාගානුසේ පටිඝානුසේ තුලින් තමා සංසාරයට ඇදගෙන යන බව ඒ තුනේ සංසාර දුක්ඛය අනුභව කරන්නට සිදුවන බව මේ දක්වා සංසාර ලෝකයේ අතිශයින් දීර්ඝ කාලයක් තිස්සේ එවෙන් දුක් අනුභව කරන බව අප අවබෝධ කරගන්නට ඕන. ඇත්තෙන්ම මේ දුක අප අප විසින්ම ඇති කරගත් ධර්මයක් විනා බාහිර සිදුවීමක් තුළින් ඇති වූ ධර්මයක් නෙවෙයි. ඒ බාහිර ධර්මයක් තුළින් මේ දුක નિરાයාසයෙන්ම මෙන් ඇති වෙනවා නම් ඕනෑම කෙනෙකුට ඒ දුක ඇතිවන්නට පුළුවන්. ඇතිවන්නට ඕන. ඒ ඒ දුක සෑම දිනාටම ඒ ආකාරයෙන් ඇතිවන්නේ නැහැ. එසේ වන්නේ ඒ දුක, ඒ සංతాපය ඇති කරගන්නේ තමා තමා විසින්ම නිසායි. මේක හොඳින්ම තේරුම් ගන්නට ඕනේ. තමාගේ සිත තුළ යම් තාක් එවැනි ප්‍රිය විප්‍රයෝග දුකක් ඇති වෙනවා නම්, ඒ දුකේ ප්‍රබලතාවය රඳා පවතින්නේ තමාගේ සිත තුළ පවත්නා වූ ඇලීම මත නැත්නම් තණ්හාව මත. තමා ඒ මියගිය පුද්ගලයා නැත්නම් මියගිය තනත්තන් කෙරෙහි බලවත්සේ බැඳී සිටියානම් සංහාවෙන් ඇලී සිටියානම් ඒ ඇලීම ඒ බැඳීම වැඩි වෙන වැඩි වෙන තරමටම තමාගේ සිත තුළ දුකක් ඇති වෙනවා. ඇත්තෙන්ම මේ ලෙසින් අපි ප්‍රතික් ඇලී සිටියත් බැඳී සිටියත් මේ සියල්ලම අපට අතහර දාලා යන්නට සිදුවන දවසක් ඒකාන්ත වශයෙන් උද්ගත වෙනවා. මේ ගැන බොහෝ දෙනා සිතන්නේ නැහැ. ඒ වගේම සිතලත් නැහැ. මෙසේ නොසිතන නිසාම සිතාන නොසිටින නිසාම මෙවැනි අයගේ වින්වීමක් ඇති වුණාට පස්සෙ මේ යථාර්ථයට මුහුණ දෙන්නට නොහැකිව බොහෝ අය ශෝක කරනවා වැළපෙනවා හඬා වැළපෙනවා මෙන්න මේ සත්‍යයේ නියම தත්ත්වයේ තේරුම් ගන්නට ඕනේ අපි කොතෙක් ආදරයෙන් බැඳී සිටියත් අපි කොතෙක් සංහාවෙන් ඇලී සිටියත් අපි කොතෙක් මේ අයට ඇලුම් කළත් මේ සියලු දෙනාම කවදා හෝ දවසක නියත වශයෙන්ම අපට අතහැර දාලා යන්නට සිදු වෙනවා. ඒ දිනේ නියත වශයෙන්ම එනවා. එද ඒකට වෙන වෙන කිසිම විකල්පයක් නැහැ. ඒකට අප මුහුණ දෙන්නට ඕන. මේ ගැන <clears throat> නිතර නිතර අප සිහිපත් කළ යුතුයි. එසේ සිහිපත් කරන විට ඕනෑම අවස්ථාවකදී ඕනෑම කෙනෙක් හෝ ඕනෑම දෙයක් හෝ සිතින් අතහරින්නට පුළුවන්කම ලැබෙනවා. මේ අල්ලා ගැනීම නිසා මේ තණ්හාව නිසා මේ බැඳීම නිසා තමාට විශාල දුකක් අනුභව කරන්නට සිදුවන බවත් අප තේරුම් ගන්නට ඕනේ. ඒකත් අමතරව මේ දුක් ඇතිවන්නේ නැත්නම් මෙවැනි අනිෂ්ට ජීවිතයේ අනිෂ්ට පැතිවලට මුහුණ පාන විට මුහුණ දෙන්නට සිදුවන විට දුක් ඇති කර ගනු ලබන්නේ ඇත්තෙන්ම එහි තියෙන යථා තත්ත්වය අවබෝධ කර ගන්නට තරම් සමත්න ප්‍රඥාවක් නැති නිසා නැත්නම් අවිද්‍යාව හේවත් මෝඩකම තමාගේ සිත තුළ පවස්නා නිසා අපගේ අතීතයේ සංසාරයක් තිබුණා අප අතීතයේ භවවල සැදී සිටිය අපි උදාහරණයකට සිතමු ගිය ආත්මෙත් අපේ මනුෂ්‍යයන් වශයෙන් මෙතදී සිටියයි කියලා. එදා අපට දෙමව්පියෝ සිටියා සහෝදර සහෝදරයෝ සිටියා දූපතුන් සමහරට අඹදරන් සිටින්නටත් ඇති. ඒ අය අතහැර දාලා අප අද මේ ලෝකයට මෙලෙසින් පැමිණීමේ මේ භවයේ ඉපදීම සිදුවෙනි. එදා සිටි දෙමාපියන් සහෝදර සහෝදරයන් සමහරට දූපතුන් ආදීන් අදත් අප ගැන සිහිපත් කර කර සිහිපත් කර කර සමහර විට දුක් වෙනවා වන්නට ඇති. සමහර විට අප වෙනුවෙන් පින්පෙත් සමුනනවා සිදු කරන්නට පුළුවන්. ඒ කෙසේ වෙතත් අප ඒ අය සිටි බවවත් දන්නේ නැහැ. අප ඒ අපගේ සිත තුළ ඒ අය ගැන හැඟීමක්වත් නැහැ. අපගේ සිත තුළ දැන් තිබෙන්නේ මේ දැනට මේ වර්තමානයේ සිටින දෙමාපියන් ගැන සහෝදර සහෝදරයන් ගැන දූපතුන් අඹදරුවන් ආදීන් ගැන හැඟීමක් පමණයි. එදා සිටි අතීත බහවල දේශිතී කිසිවෙක් ගැන අපට කිසිම හැඟීමක් නැහැ. මෙන්න මේ වගේම තමයි අපගෙන් වෙන් වූ ඒ ඥාති මිත්‍රාදීන් අපගේ සොයුරු සොයුරයන් නැත්නම් දූපතුන් ස්වාමිපුරුෂයන් ආදීන අද අප මෙලෙසින් හඬ හඬ වැළපුණාට ඒ අය අප හඬන බව වැළපෙන බව දන්නේ නැහැ. ඒ අය රහත් නොවේ සිටිය සෑම කෙනෙම නැවත උපදින නිසා වෙනත් ලෝකයක ඉපදුණා. ඒ ඉපදුනාට පස්සෙ ඒ ඉපදුණු භවයේ සිටින දෙමාපියන්ටයි ඕන් ඇලුම් කරන්නේ. ඒ ඉපදුණු භවයේ සිටින සොවිරු සොවිරයන්ද නැත්නම් ඇසුරු කරන අයටයි ඕන් හැඳුම් කරන්නේ ඕම් ප්‍රිය කරන්නේ. ඔවුන් හා සන්තෝෂයෙන් යුතුව ඒ අය කාලය ගත කරන අප ඔවුන් ගැන සිත සිතා සිත සිතා බොහෝ විට දුක් වෙනවා. ඇත්තෙන්ම මේක මහා මෝඩ ක්‍රියාවක්. අප මේ ජීවිත ගමන නැත්නම් මේ සංසාර ගමන කියන්නේ හරියට අම්බලමකින් අම්බලමකට ගමන් කිරීමක් වෙන එකස්තාවියක්. අපාද මේ අම්බලමේ සිටිනා මේ රාත්‍රිය ගත කරනවා ඊට පසුව ලබන රාත්‍රිය ගත කිරීම සඳහා තවත් අම්බලමකට යනවා. ඒ අම්බලෙන් තවත් අම්බලකටම විට යනවා. මෙන්න මෙවැනි තත්ත්වයක් තමයි සංස්කාර ගමනේ නියම යථා ස්වરૂපේ. අප ගිය ආත්මයේ හිටියා. ඒ ආත්මයේ තිබුණු ඥාති මිත්‍ර අම්බලන් සියල්ල මෙදා පාත හැරදාලා මේ ලෝකෙට නැත්තම් මේ භවයට අප පැමිණි. එදා සිටපු ඥාති මිත්‍රාදී අම්බලන් අද කිසිවක් අප ළඟ නැහැ. එදා සිට දෙමව්පියොත් නැහැ, සහෝදර සහෝදරයෝ නැහැ, ගේදර ඉඩකම් ආදී කිසිවකුත් අපට අද නැහැ. අද මේ අලුත් සම්බලමක මේ නවාතැන්පලේ රැඳී සිටින තාවකාලික වශයෙන් මෙසේ රැඳී සිටින මේ අම්බලමත් ඒකාන්තයෙන්ම නියත වශයෙන්ම අත්හැරලා දාලා යන්නට තිබෙනවා ඥාති මිත්‍ර අම්බලන් සියල්ලම පසක තබා අප යනම අලුත් ඥාති මිත්‍ර අම්බලමකට මේක සිදුවන ක්‍රියාවලිය මේකට අප මුහුණ පාන්නට ඕන මේ යථාර්ථය අප තේරුම් ගන්නට ඕන අප නමින් මිය පරලෝකී අපගේ සොයල සොයලයන් හෝ ඥාති මිත්‍රාදීන් හෝ කවරෙකුගේ හෝ සත්‍යයක් මෙන්න මේකමයි අප අතහැර ගියා අන් ලෝකයකට ඒ ලෝකයේ සිටින අය සමගයි ඒ අය දැන් ඇලුම් කරන්නේ ප්‍රේ කරන්නේ මේ தත්ත්වය අවබෝධ කරගන්නවා නම් ඇත්තෙන්ම තමා දුක් වීම කොයිතරම්නම් මෝඩකමක්ද කියලා මේ ඇයිට තේරුම් ගන්නට පුළුවන්කම තිබෙන්නට ඕන. මියගේ ඥාති මිත්‍රාදීන් ගැන සිත සිතා දුක් වෙන පුද්ගලයන් විසින් මේ මරණයට පත්වන ආකාර හතරක් තිබෙනවා. ඒ ගැන අවබෝධයක් ඇති කර ගැනීමත් ඉතාමත් ප්‍රයෝජනවත් වෙනවා. මරණය සිදුවන්නේ එක්කෝ කර්මයේ සේවී යාම තුළින් නැත්නම් ආයසේ ගෙවි යාම තුළින් නැත්නම් කර්මය සහ ආයසේ කියන දෙකම ගෙවි යාම තුළින් එහෙමත් නැත්නම් අකාලේ මිය යන්නට සිදු වෙනවා. මේ ලෝකේ යම් කිසි කෙනෙක් උපදින විටම යම්කසේ ප්‍රතිසන්ද ජනක කර්ම ශක්තිය ගුණයේ ඉදීම සිදුවන්නේ. ඒ ප්‍රතිසන්ද ජනක කර්ම ශක්තිය විපාකය පවත්න කාල සීමාවක් තිබෙනවා. ඒ කාල සීමාව ඉක්ම ගියාට පසුව කිසිම සත්‍යයකට ඒ භවයේ රැඳී සිටින්නට හැකියාව ලැබෙන්නේ ඒ භවයේ සිටී යනවා. මරණය සිදෙනවා. ඒ වගේම මේ ලෝකයේ ඉපදෙන විට ආශ්‍රයයක් ඒ කන්න ශක්තිය තුළින්ම ලබා දෙනවා. ඒ ආයත ගෙවි ගියාට පස්සෙවත් මරණයට මුහුණ පාන්නට සිදු වෙනවා. නැත්නම් මේ ආශසා කන්නේ කියන දෙකම ගෙවි යාමක් සිදුවන්නට පුළුවන්. එවිටත් මරණය සිදු වෙනවා. නැත්නම් අකාලේ උපඝාතක කර්මයක් ඉදිරිපත් වීම තුළින් මරණය සිදුවන්නට පුළුවන්. ඒ කියන්නේ අකාලේ මේ යන විට කලින් මේ පුජ්‍යලයා විසින් කරන ලද කර්මයක් උපඝාතක කර්මයක් ඉදිරියට අවතු නැසා දමනවා. <coughs> යම් කිසි සත්‍යයකගේ මරණය කර්මයේ සේවීමෙන් සිදු වෙනවා නම් අපට ඒක කිසිසේත්ම වළක්වන්නට බෑ. ඒ වගේම තමයි අවශ්‍ය ගෙවී යාම නිසා යම් කිසත්තුගේ මරණය සිදුවීමට තිබෙනවා නම් ඒකත් අපිට වළක්වන්නට බෑ. ඒ වගේම අකාලයේ යම් කිසි කෙනෙක් පුද්ගලයෙක් මිය යනවා නම් ඒකටත් හේතුවක් තියෙනවා. ඔහු විසින්ම අතීත භවවලදී කර්ම කරලා තියෙනවා. උපපීඩක උපඝාතක කර්ම. මේ උපඝාතක කර්ම එළඹ සිටීම නිසා ඒ මරණය සිදු වෙනවා. ඒක වළක්වන්නට හැකියාවක් නැහැ. මේ ලෝකයේ සත්‍යෝ ඕනෝන්ටම පොදු ඕනෝන්ටම ආවේනිකෝ කර්ම වලට අනුකූලවයි උපදින්නේ ඒ කර්ම වලට අනුකූලවයි සැප දුක් විඳින්නේ ඒ කර්ම වලට අනුකූලවයි ජීවත් වන්නේ ඒ කර්ම වලට අනුරූපවයි මිය යන්නේ ඔවුන්ගේම කර්ම විපාක ශක්තියෙන් අනුකූලවමයි නැවත නැවත උපදින්නේ එම නිසා කර්මය ගැන නිතර නිතර සිහිපත් කරන පුද්ගලයා තුළ මෙවැනි ප්‍රිය විප්‍රයෝග දුක් ඉතා ප්‍රබල වශයෙන් ඇතිවන්නට කිසිසේත්ම ඉඩක් නැහැ අප කර්මය ගැන නිතර නිතර සිහිපත් කරන්නට ඕනේ බුදුරජාණන් වහන්සේත් ඒ බව ප්‍රකාශ කරලා තිබෙනවා. කම්මස්ස කෝම්මේ කම්ම දායා දුක්ඛම්ම යෝනි කම්ම බන් දුක්ඛම්ම පරිසරණෝ යම් කම්මං කරිස්සාමේ කල්යාණං අපාපකම් අතස්ස දායා දුබ්බහිස්සාමේ තේ අබින්නම් පච්චවෙක්කිතබ්බං ඉත්‍යාවා පුරුෂේනවා ගහටේනවා පබ්බිතේනවා කිය. ඒ කියන්නේ ස්ත්‍රියක් විසින් හෝ පුරුෂයෙක් විසින් හෝ ගිහියෙක් විසින් හෝ පැවිදෙක් විසින් හෝ අබින්නම් පච්චේ කිතබ්බන් නිතර නිතර සිහිපත් කළ යුතු කුමක්ද? කම්මස්සකෝ මිනි කම්මදායාදෝ. කර්මයේම සුඛී කොට සිටිනවා කර්මයේ දායාද කොට සිටිනවා කර්මයේ පිරිවර කොටගෙන සිටිනවා කර්මයේම නෑදෑයන් කොටගෙන සිටිනවා එකිනෙකාට ආවේනිකෝ ඔවුන්ගේම කර්ම මවගේ කර්ම නැත්තම් දෙමාපියන්ගේ කර්ම දරුවන්ට යන්නේත් නෑ දරුවන්ගේ කර්ම දෙමාපියන්ට යන්නේත් නෑ ධර්මයේ ලෝකයේට සමාට ලැබෙන ධර්මම් බිහි වූයේ ඔවුන්ගේම කර්ම වලට අනුරූප ඒ කර්ම විපාක සත්‍යයෙන් අනුව ඔවුන් සැප හෝ දුක් විඳිනවා නම් ඒ සැප දුක් විඳින්නේ ඔවුන් විසින්ම අතීත භවවලදී කරන ලද කර්ම විපාක සත්‍යයෙන් අනුව ඒ වගේම ඔවුන්ට අකාලේ මීයන්ට සිදු වෙනවා නම් නැත්නම් ලෙඩ රෝග විපත් ආදී කරදරවලට බඳුන් වන්නට සිදු වෙනවා නම් ඔවුන්ගේ ප්‍රඥාවෙන් ධර්මයන් ඊට අල්ප වශයෙන් ක්‍රියාත්මක කරන නම් ඊට හේතුවත් ඔවුන්ගේම කර්ම විපාක ශක්තිය. ඒකට ඒ කර්ම විපාක ශක්තිය නැති කිරීමට අපට කරන්න දෙයක් නැහැ. මේ தත්ත්වයේ තේරුම් ගන්නට ඕනේ. කම්ම විපාකාපන නසක්කාසේන කිපටිභාතම්. කර්ම විපාකයක් වෙන සිදුවන දේවල් කිසියෙකුට බලපන්නට බැහැ කියන එකයි ඒ අදහස. එනම් බුදුරජාණන් වහන්සේ හමුවට සුබ කියලා මානකෙක් ගියා. ගිහිල්ලා අහනවා බුදුරජාණන් වහන්සේගෙන් බුදුරජාණන් වහන්සේ මේ ලෝකයේ සත්‍යය තුළ විවිධාකාර දෙදීන් තිබෙනවා. සමහර අය දුර්වර්ණයි, සමහර අය රෝමත්, සමහර අය පොසත්, සමහර අය දුප්පත්. සමහර අය දීර්ඝායස භක්තියෙන් සමහර අය අල්පායුෂක වෙනවා. සමහර අය මහේශාක්‍ය තවත් සමහර අය අල්පේශාක්‍ය මේ ආදී විවිධ බෙදීම් තියෙනවා බුදුරජාණන් වහන්සේ මේට හේතුව කුමක්ද කියලා විමසීමක් කළා. එහිදී බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කොට වදාන්නවා කම්මස්සකාමාන සත්තා කම්ම දායාදා කම්ම යෝනි කම්ම බන්දු කම්ම පරිසරණ කම්මං සත්‍යේ විභජදී හේන පණිතතාදී කියලා. ඒ කියන්නේ මානවකේ ඒ සුභ කියන මානවයාගේ නම සුභ කියන තරුණයාට එදෙසින් උන්වහන්සේ ආමන්ත්‍රණය කළේ මානවකයේ මේ ලෝකයේ සත්‍ය කම්මේ සුඛී කොට සිටිනවා. කම්මේ දායාද කොට සිටිනවා. කම්මේ නෑදෑ කොට පිළිවෙර කොට පවතින අම්මා සත්‍යයේ විභජිතේ කීනක්කණීතතා කර්මයට අනුවමයි මේ සත්‍යයන්ගේ විවිධ බෙවිදීන් සිදුවන්නේ විවිධ බෙවිදීන් ඇති වී තිබෙන්නේ කියලා. යම් කෙනෙක් අකාලේ වයස් වයස්ගත වීමට ප්‍රථමයෙන් තරුණ කාලයේදීම මේ යනවා ඒ ඒකද කියන්නේ අල්පායුක්ෂකව දිමේ යනයි කියලා. ඊට හේතුව බුදුරජාණන් වහන්සේ පෙන්වන කරනවා ඉද මානව ඒකච්චෝ ඉත්තිවා පුරුෂෝවා පාණාතිපාතිය හෝති අධ්‍යාපන්නෝ සබ්බපාණ භූතේෂු සෝතේන කම්මේනේවං සමන්තේනේවං සමාදින්නේන කායස වේදා පරම්මරණ අපායන් දුබ්බතේ විපාකන්න රයන් උපපජ්ජති නෝචේ කායස වේදා පරම්මරණ අපායන් දුබ්බතේ විපාකන්න රයන් උපපජ්ජති සතේ මනුස්සන්තං ආගච්ඡති යත්ථ යත්ථ පච්ඡාජායති අප්පායිකෝ හෝතේ අපායක සංවත්නිකායේ සමාන පටිපදා යතිදන් පානාතිපාතී හොතේ අධ්‍යාපන්නව සබ්බපාන භූතේශ කියලා. ඒ කෙටි අදහස මේකයි. මේ ලෝකයේ ඒකත්ව විත්තේවා පුරුෂා සමහර ස්ත්‍රියෝ සමහර පුරුෂයෝ පානාතිපාතී හෝතේ අධ්‍යාපන්නෝ සබ්බපාන භූතේසු සියලු සත්‍යං කෙරෙහි කරුණාව මෛත්‍රිය නැහැ පානාතිපාතී හෝතේ සතුන් ඝාතනය කරනවා. සෝ අන්න එවැනි කතුන් කතුන් ඝාතනය කරන කම්මේ නිසා <coughs> සෝතේන කම්මේන ඒවං සමත්තේන ඒවං සමාදින්නේන එදෙසින් පිළිපදින එදෙසින් රැස් කරන ලද කම්ම විපාක ශක්තිය නිසා එවැනි පුද්ගලයෝ කායස්ස වේදා මරණය මරණයටපත් වූ වාට පසුව අපායන් දුද්දට මිනිපාතන් නිරයන් උත්පාද්‍යති නිරේගාමී වෙනවා දුකතිගාමී වෙනවා ඒ ප්‍රතිසන්දි විපාකයක් වශයෙන් ඒ නිරේගාමී වූ වාට පසුව ඒ කුසලයේ එයා මේ කරන ලද අකුසලයේ විපාක සත්‍යයේ ප්‍රවෘත්ති විපාක වශයෙන් ප්‍රවෘත්ති විපාක වශයෙන් තමයි භුක්ති දෙන්නට තියෙනවා. මෙසේ ප්‍රවෘත්ති විපාක වශයෙන් ඒ අපාය ඉපදුනාට පසුව ඒ කර්මයේ ඵල දෙන කල්ලි යත්තේ යත්තේ පච්චාජායති යම් යම් තැනක උපදින්නා උපදීනා සතිය මනුස්සත්තං ආගච්ඡති මනුස්සාත්ම භාවයක් ලබා ලබයි නම් අපායිකෝ හෝති අල්පායුෂ භාවයකටපත් වෙනවා ඒ කියන්නේ ආයුෂ කෙටි වෙනවා අප්පාත සංවතන කායේ සමානව ප්‍රතිපදා මානකේමේ යදිදම් පානාතිපාතා හොත් පානාතිපාති හොති මේ සතුන් මැරීම සත්‍යං කෙරේ කරුණාව දයාව මෛත්‍රිය නැතිකම අල්පායුක්ෂ භාවයේ ගෙන දෙන ප්‍රතිපදාවක් මානවකේ කියලා බුදුරජාණන් වහන්සේ දා ප්‍රකාශ කළා. අපගේ ඥාති මිත්‍රාදීන් ඊට කෙටි අවශ්‍යකින් අකාලයේ මේ යනනම් ඒකට හේතුව නොකයි. මේ ලෝකයේ මනුෂ්‍යයන් වශයෙන් ඉපදීමට කුසල විපාක ශක්තියක් ඕන් කරලා තිබුණත් අතීත භවවලදී අනන්ත අප්‍රමාණ සත්ත්ව ඝාතන සිදු කරලා තිබෙනවා. ඒ සත්ත්ව ඝාතන වල විපාකයක් වශයෙන් අපාය වැනි දුකසිවල ඉපදලා තියෙනවා. ඒ දුකසිවල ඉපදීමට අමතර ප්‍රවෘත්ති විපාක වශයෙන් ඒ කර්ම විපාක ශක්තිය තිබෙන තාක්ම ඔවුන්ට අකාලේ මිය යන්නට සිදු වෙනවා. ඒක කිසියෙකුටවත් වළක්වන්නට බෑ. මේ පින්වත් අය ඒ ගැන සිත සිතා හැඬුවත්, ඒ ගැන සිත සිතා දුක් වේ දුක් වේ සුසම් හෙලවත්. ඒ ඒ ඒ සත්‍යගෙන කර්මයට අනුරූපව ඔවුන්ගේ කර්මවල ඵල භුක්ති විඳින්න ඔවුන්ට මිය පරලෝ යන්නට සිදෙන එක සිදෙනවා. මේක බලපන්නට හැකියකමක් කාටවත් නැහැ. සමාගේම කර්ම විපාක සත්‍යය දානෝ මේ தත්යේ ඒ ඒ පුද්ගලයන්ට සිදුණා සමානමෙන් අකාලේ නියගේ ඥාති මිත්‍රාදීන් සිටිනා ඔවුන් එසේ නියගේ අන් කෙනෙකුගේ වරදක් නිසා නෙවෙයි ඔවුන්ම අතීත භවවලදී කරන ලද අකුසල විපාක රැස් කරගෙන තිබෙන නිසා ඒ අකුසල විපාකවල ප්‍රතිපාපයක් වශයෙන් එම නිසා මේ தත්ත්වය ගැන සිහිපත් කරන්නට ඕනේ සමාජයේට කිසිසේත්ම කිසිම පිළියමක් යොදන්නට නොහැකි බව තේරුම් ගන්නට ඕන. සතුන් මරලා සතුන්ට හිංසා කළා තීත භවවලදී නොඑක ආකාර සත්ත්ව ඝාතනයන් සිදු කරලා තියෙන සත්‍යයන්ට ප්‍රවෘත්ති විපාක වශයෙන් මේ කර්මයේ ඵල දෙන කල්දී ඉතා කෙටි ආයතයකින් නේත වශයෙන් මේ යන්නට සිදු වෙනවා. මේ සත්‍යය හරියට අපිට තේරුම් ගන්නට පුළුවන් නම් ඕම්ගේ කර්ම විපාක සත්‍යය ඕම්ම අත්දකින්නට ඕන අපිට ඒකට කරන්නට පිළියමක් නැහැ කියන අවබෝධය ඇති කර ගන්නට පුළුවන් නම් මේ ප්‍රිය විප්‍රයෝග දුක්ඛය අපිට තරමද්දුරට අඩු කර ගන්නට පුළුවන්කම තිබෙනවා මේ ගැන හොඳින් අවබෝධයක් ඇති වුණොත් සම්පූර්ණයෙන්ම ප්‍රිය විප්‍රයෝග දුක ඇති කරගන්නේ නැතුව ඉන්නට පුළුවන්කම තිබෙනවා. එම නිසා මේ පින්වත් අය මේ කර්මය ගැන නිතර නිතර සිහිපත් කරන්නට ඕනෑ සිහිපත් වීම තුළින් සමාගයේ సంతානෙ තුළ දැනට මේ පහළ වී ඇති ඒ ශෝක සංతాපයන් දුරු කර ගැනීමට උත්සාහ ගන්නට ඕන. ශෝක කරන්නට දුක් වෙන්නට වැළපෙන්නට සුසම් හෙලන්නට ඕනෑම මෝඩ කෙනෙකුට පුළුවන්. නමුත් ඕනෑම අවස්ථාවකදී කවර අනිශ්චයදායි තත්ත්වයකට මුහුණ පාන්නට සිදුවත් ඒ සෑම අවස්ථාවකදීම සිත මැදහත් උපේක්ෂිතව තබා ගන්නට හැකියාව තියෙන්නේ ප්‍රඥාව තියෙන නුවණ තියෙන කෙනෙකුට පමණයි. එනිසා මේ පින්වත් අය ප්‍රඥාවෙන් යුතුව මේ යථා තත්ත්වයේ නියම තත්ත්වයේ නියම පරිදි තේරුම් ගන්නට උත්සාහ අරගෙන තමා මැදහත් සිත පවත්වා ගන්න යාමට උත්සාහ ගන්නට ඕන. කෙසේද ඒක කරන්නේ? සමාත මේ මියගේ ඥාති මිත්‍රාදීන් සිහිපත් වීම තුළින් ශෝකයක් ඇති වෙනවා නම් බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරලා තියෙනවා. ඒ අවස්ථාවේදී ඊත්තං සම්පං ඒ සම්පණීතං යදිදං උපේක්ඛා කියලා සිහිපත් කරන්නට. ඒකේ අදහස මේකයි උපේක්ෂිත වීම නැත්නම් මදහත් වීම සාන්තයි ප්‍රණීතයි මදහත් වීම සාන්තයි ප්‍රණීතයි කියලා සිහිපත් කරන්න. ඊට අමතරව ඒ ශෝක කිරීම නිසා සමාත අනිෂ්ඨ විපාක වලට මූණ පාන්නට සිදුවන බව සමාට අකුසල් රැස් වෙන බව අනිත් අතෙන් ඒ ශෝක කිරීම කිසිම මේ ශෝක කිරීම තුළින් කිසිම ඵල ප්‍රයෝජනයක් නොමැති බව ඒක සම්පූර්ණයෙන්ම නිෂ්ඵල ක්‍රියාවක් බව තේරුම් ගන්නට ඕන. එම නිසා මේ වෙනි අවස්ථාවක් ඇති වෙන විටම සමාගයේ සිත තුළ ශෝකයක් ජනිත වෙන විට මේ ගැන සිහිපත් කරන්නට ඕන. මේ ශෝක කිරීම ඒකාන්ත වශයෙන්ම අකුසලයක් මා අකුසල රැස් කරගන්නට ඕනේ නැහැ. මා විසින්ම දුකක් ඇති කරගෙන මොකටද මා දුක් වෙන්නේ? ඒ දුක් විඳීමෙන් ඇති ඵල ප්‍රයෝජනේ කුමක්ද? කොතෙක් දුක් වූවත් මේක මේකට පිළියමක්ද? මේ ආන්දේ වශයෙන් නුවණින් සිතලා ඒ සංසන්තන් මේ සම්පණේතන් ඒක සාන්තයි ඒක පරිණිතයි කුමක්ද? යදිදන් උපේක්ෂා උපේක්ෂිත වීම මඳහත් වීම කියලා සිත මඳහත් කරගන්නට උත්සාහ කරන්නට ඕනේ. මේ ඒ සංසන්තන් ඒ සම්පණේතන් යදිදන් උපේක්ෂා කියන එක ජීවිතේ ඕනෑම අවස්ථාවකදී යොදාගත හැකි ධර්මතාවයක් බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරලා තියෙනවා තමාට යම්කිසි දේශයක් ඇති වෙනා නම් නැත්නම් තමාට යම්කිසි කලකිරීමක් ඇති වෙනා නම් තමාගේ සිත තුළ තද ගැටීමක් අමනාපයක් ඇති වෙනා නම් එහිදී ඒ සංස්කාන්තං ඒතම් පණිතං යද්දන් උපේක්ඛා උපේක්ෂිත වීම සාන්තයි ප්‍රණීතයි කියලා සිහිපත් කිරීම තුළින් ඒක මඟහරවා ගත හැකි බව. එම නිසා මේ පින්වත් අයත් මේ ධර්මයේ ශ්‍රවණය කළ මේ අනුව පිළිපැදලා තමාගේ සිත මඳහත් පවත්වාගෙන යන්නට ප්‍රඥා ගෝචරව කටයුතු කිරීමට ඉතා ගන්නට ඕන අධිසං කර ගන්නට ඕන. මේ සමානමේ නියපල්ගිය හෝ වෙනත් කෙනෙකුගේ මරණයක් දැක්කාට පසු බොහෝ දෙනෙක් ඒ ගැන හිත හිතා දුක් වෙනවා, කනගාටු වෙනවා. ඒ කනගාටු වීම තුළින් අකුසල් සිදුවන්නේ ඒ අවස්ථාවවලදී ඇත්ත වශයෙන්ම සිදු කළ යුත්තේ කනගාටු වීම නෙවෙයි සංවේගය ඇති කර ගැනීම. සංවේගය කියන්නේ නුවණින් යුතුව ඇත්ත ඇති සැටියෙන් දැකෙන ආකාරයෙන් යථා තත්ත්වයේ තේරුම් ගැනීම. කනගාට වීම තුළින් සංతాපයටපත් වීම තුළින් අකුසලයක් සිදුවන්නේ. සංවේගයටපත් වීම තුළින් කුසලයක් සිදුවන්නේ. බුදුරජාණන් වහන්සේ සතර සතිපට්ඨාන සූත්‍ර වැනි සූත්‍රවලින් දක්වා තිබෙනවා. යම් කෙනෙක් මේ ගියාට පසු ඒ මලමිනිය ආදී දැක්කාට පසු කෙසේ තමාගේ සිත සකසා ගත යුතුද කියලා. සෝ ඉමමේ ඔකායන් උපසංහරති අයම්පි කෝකායෝ ඒවං ධම්මෝ ඒවං භාවී ඒතං අනතීතෝති කියලා ඒ බව දක්වා තිබෙනවා. යම් කිසි කෙනෙක් මේ ගියාට පසුව අපි කල යුත්තේ දුක් විවේශෝක විවේශ සිටීම නෙවෙයි ඒ පිළිබඳ මෙලෙසින් සංවේගයක් ඇති කර ගැනීමයි. අයම්පි කෝකායෝ මගේ මේ ශරීරයත් ඒවන් ධම්මෝ මේ தත්ත්වයටමපත් වෙනවා එවං භාවයේ ධම්මනතීතෝති මේ සත්‍යය මා ඉක්මවා ගොස් නැහැ. සම්පහාය ගමනේ යන්ති මේ ලෝකයේ සියල්ලම අතහැර මේ පුද්ගලයා ගියාසේම මටත් මේ ලෝකයේ සියලුම දේවල් අතහැරලා යන්නට සිදෙනවා. ඒක අද සිදුවුණත් හෙට සිදුවුණත් නැත්නම් තව අවුරුදු 20කින් 30කින් සිදුවුණත් ඒකාන්තයෙන්ම සිදුවෙනවා ඒ සත්‍යයට මූණ පාන්නට ඕන. එම නිසා අද සිදුවුණත් නැත්නම් තව අවුරුදු ගණනාවකට පස්සෙ සිදුවුණත් මේ ප්‍රිය ප්‍රයෝගයේ කාන්තෙන්ම සිදෙනා මේ ප්‍රියංගෙන් වෙන්වන්නට සිදෙනායි කියන අවබෝධයේ ඇතුව සිත සංසා ගන්නට සිත උපේක්ෂිත මඳහත් පවත්වාගෙන යාමට උත්සුක වන්නට ඕන. හොඳයි මේ පින්වත් අය මේ ධර්මයේ ශ්‍රවණය කිරීම තුළින් මේ ධර්ම කරුණ අවබෝධ කර ගැනීම තුළින් ඒ ධර්ම කරුණ නැවත නැවත සිහිපත් කිරීම තුළින් හරියට නුවණින් ඒක දැක්කා නම් නුවණින් ඇලසින් සම්මස්තණය කරා නම් ඒ සම්මස්තනේ නුවණින් විමසීම කිරීම තුළින් මේ ඇයට හැකියකම ලැබෙනවා ඇති මේ ඇයගේ සිත තුළ පවත්නා වූ ශෝකයේ තුනි කර ගැනීමට එලෙසින්ම යථා තත්ත්වයේ යථා පරිදි තේරුම් කරගෙන යථාර්ථයට මූණ ප්‍රාණ මූණ දීමට උපේක්ෂිතව මඳහත් සාගත සිතින් යුතුව එම නිසා මේ පින්වත් අය එලෙසින් කටයුතු කරනවා ඇතයි කියලා අපි බලාපොරොත්තු වෙන මේ කෙටියන් මෙන්න කෙටියන් ශාස්ත්‍රනාව අප මෙතනින් නිම කරන්නම් මේ පින්වත් අයට නිවන් සුවම ලැබේවායි කියලා ආශිර්වාද කරමි. ඔබ සැමට නිවන් සුවම අත්පත් වේවා.